හරි සයන්ස්. සයන්ස් තුන්වෙනි ප්‍රශ්නේ තමයි සයන්ස් සංස්ථායක ප්‍රශ්නේ. සයන්ස් දැන් මේ තීන මිද්දේ භාවනා කරන සයන්ස් ඒ තීන මිද්දේ ඇති වෙනවා නම් ඒක සයන්ස් ඒකටම දැන් අර මං සයන්ස් ඒකට වීරය කරන්නේ නැහැ. අර සයන්ස් ඒක ඒක නිකන් ඔහේ ඉන්නා වගේ දෙයක් තමයි මට මේ දැන් තේරුනේ. මේ එතකොට සයන්ස් ඒකට වීරය කරන්න එක විදිහක් තු සයන්ස් අපි කරපු අතීත කුසල් නැවත නැවත මෙනෙහි කිරීම එහෙම. අර ඒත කුසල් මෙනෙහි කරන්න ගියාම අපි භාවනාවක් නම් කරගෙන යන්නේ. එතකොට ඒ භාවනාව නෙමෙයි එතනින් එහාට අපි මෙනෙහි කිරීමකට තමයි යන්නේ. ඉතින් ඒක තීන මිද්දේ වළක්වා ගැනීමේ පදන මේක කරනවා නම් ගැටලුවක් නෑ ඉතින්. පවතින ධර්ම පිළිබඳව සිහිය උපදවා ගන්න පුළුවන් නම් ඒක තමයි වඩාම හොඳ. එහෙම කරන්න බැරි නම් අතීත කුසල් සිහි කිරීම වරදක් නෙමෙයි. හරි සර්. බොම්පින් තිරුවන් සරණයි.